දෙන දායක පිරිස මදිරි සංකීර්ණයේ තුල සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම ධර්ම දානමය පින්කම භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කාමාවචර ලෝකේ මීට වඩා උතුම් මීට වඩා වටින මීට වඩා ආනිසංස තියෙන තවත් දානමය පින්කම් නැති බව මේ තමයි උතුම්ම දානය ඒ ධර්මය දානය කරවන එක එහෙමනම් මේ මොහොතේ මේ ආකාරයෙන් මේ පින්කම સિદ્ધ කරන්න අදහස් කිරීම බොහෝම වටිනවා. ධර්ම දානයේ නමුත් මේ පින්කම Tamange නිවසේ ගමේ ප්‍රදේශයේ විහාරස්ථානයේ સિદ્ધ කරගත්තා නම් සීමිත ප්‍රමාණයක් පිරිසක් විතරක් ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් මේ විදිහට විසිරුවා හැරීම සඳහා කටයුතු සංවිධානය කිරීම තුළ දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් ධර්ම ශ්‍රවණය කරන පිරිස කොයිතරම්ද කියලා අපි දන්නේ නැහැ. ඉතා විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්ද අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා ඒක බොහෝම වටිනවා. එවන් උත්තරීතර වූ ධර්ම දානමය පින්කම સિદ્ધ කරගනිමින් ධර්ම ශ්‍රවණානුසංස කුසලයේ දෙක් රැස් කරගන්නවා. බණ අහනවා තරම් බණ අහලා තරම් කුසල් ලබන්න මේ ලෝකේ වෙන මොනවවත් අහලා පුළුවන්කමක් නැහැ. කුසල් ලබන්න අහන්න තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ උතුම් ධර්මය අපිද ශ්‍රවණය කරමින් තවත් විශාල පිරිසකටද ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් මහත් වූ සත්පුරුෂ පින්කමක් සිද්ධ කරන මොහොතේ ඒ නිසා අපි අදිෂ්ඨාන කරමු කල්පනා කරමු මේ තුලින් අපි රැස් කරගන්නවා මහ විශාල කුසලයක් ධර්ම දානය සහ ධර්ම ශ්‍රවණය තුලින් මේ රැස් කරගන්න උත්තරීතර වූ කුසලය බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පාරමිතාවක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එමුතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ පරිබ්‍රාජක වර්ගයේ පස්වන සූත්‍රය. මේ සූත්‍ර දේශනාව හඳුන්වන්නේ මාගන්ධිය සූත්‍රය කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම අලුයම අවදි වෙච්ච ගමන්ම උන්වහන්සේ කරන සුවිශේෂී කටයුත්තක් තියෙනවා. ඒ තමයි මහා කරුණා සමාපත්තියට සමවැදලා ලෝකෙ දිහා බලනවා අද කාටද මගින් පිහිට ඊටාම ඉක්මනට අවශ්‍ය වෙලා තියෙන්නේ. නැත්තම් මාර්ගඵල ලබන්නේ රහත් භාවයේ ලබන්න පින් තියෙන පින් මෝරපු අය කවුද ඉන්නේ අද දවසේ දකින්න පේන්නේ කියලා බලනවා. උන්වහන්සේ දා උදේ පාන්දරම දකින්නේ මේ මාගන්ධිය කියන බමුණා. එයාට ධර්මාවබෝධය ලබන්න පින තියෙනවා. මිත්‍යා දෘෂ්ටික බමුණේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා මෙයාට පිහිට වෙන්න ඕනේ. අන්යන්ගේ සංසාර දුකට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ කාලයක් වෙලාවක් බැලුවේ නැහැ. තනක් මෙතනක් බැලුවේ නැහැ. සැප සම්පත් ගැන හිතුවේම නැහැ. තමන් වහන්සේට පහසුකම් අපහසුකම් ගැන කිසිසේත් කල්පනා කෙරුවේ නැහැ. අනාදිමත් කාලයක් සංසාරයේ මේ දුක් විඳින සත්වයා සංසාර සාගරයෙන් එතර කරවන්න අදහස් කරපු කල්පනා කරපු උන්වහන්සේ කවදාවත් සැප සම්පත් හිව්වේ නෑනේ. බලාපොරොත්තු වෙන්නේත් නෑනේ. ඒ සංසාර ගමන පුරාම උන්වහන්සේ අප්‍රමාණ දුක්මන වින්දනය කෙරුවේ. එහෙමනම් බුද්ධත්වයට පත්වෙච්ච ආත්ම භාවයේද ඒක එහෙමමයි. මාගන්ධිය බමුණට පිහිට වෙන්න උන්වහන්සේ වඩින්නේ බරද්වාජ ගෝත්‍ර බමුණගේ ගිනි හරිගෙට ගිනිහල්ගේ කියලා කියන්නේ භාරද්වාජ බ්‍රාහ්මණයා ගිනි දෙවියන් පුදන්න ගිනි දල්වන ස්ථානය. එන්නේ ගිනි ගොඩවල් ගහන තැන්වල මොනවද තියෙන්නේ? දර කෑලිත් තියෙනවා. අඟුරුත් තියෙනවා. අලුත් තියෙනවා. ගින්දර පත්තු කරන්න ගත්ත තව බොහෝ දේවල් තියෙනවා. මේ ගිනිහල්ගේ දීර්ඝ කාලයක් ගින්දර දැල්වීම නිසා හැම තැනම දුම් වැදිලා. ඒවත් කඩාගෙන වැටෙනවා දුම්. දුම් වැදිච්ච දුමුටු බැඳිච්චා. මේ වාගේ මහා අපිරිසිදු තැන. කුක්කුසාති රජුරවන්ට පිහිට වෙන්න ගිහිල්ලත් උන්වහන්සේ නතර වුණේ. කුඹල්කාරයගේ වළං හදන තැනනේ, වළං පුච්චන තැන. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ උත්තරීතරම පුද්ගලයා. ඊට වඩා උසස් අය ලෝකෙ හිටියද? ඊට වඩා උසස් අය නෑ. නමුත් උන්වහන්සේ ලෝකයාට පිහිට වෙන්න නතර වෙන තැන් වළං හදන ශාලාවේ කුකුල්ලුත් ඉන්න ඇති. ඌරොත් ඉන්න ඇති. ගවයෙක් ඉන්න ඇති. සුනකයෙක් ඉන්න ඇති. තව සත්තු කොච්චරේ කියලා ගින්න ඇද්ද? වාග්යතුන් වහන්සේත් සමහර වෙලාවට පැදුරු කෑල්ලක එහෙම නැත්නම් එකතු කරගත්ත පොල්ලතු දෙකක් උඩ එහෙම නැත්නම් පිදුරු ටිකක් උඩ තමයි මේ ශාලාවේ වැඩ ඉන්නේ නැත්තා. භරද්වාජ ගෝත්‍ර බමුණගේ ගිනිහල් ශාලාවේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නේ තනකොළ වලින් හදාපු ඇතිරියක. තනකොළ තමයි අතුරලා තියෙන්නේ. තන ඇතිරියක්. මේක තමයි සැතපෙන්නේ දවස් ගානක් රැයට. දවල්ට ඉන්න බෑ මෙතන. මොකද බමුණගේ ගෙදර ඉන්න පුංචි ළමයි ගොඩක්. ඒකත් ඒ දවල් තිස්සේම කෑකෝ ගහනවා. භාග්‍යතුන් වහන්සේ ශබ්ද බද්ධ තියෙන තැන්වලට කැමති නෑ. බොහෝම නිශ්ශබ්ද තැන්වල තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. සිංහයෙක් වගේ කියන්නේ ඒකනේ. සිංහයෝ ශබ්ද බද්ධ තියෙන තැන්වල ඉන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේත් එහෙමයි. ඒ නිසා උදේට පින්ඩපාතේ වැඩලා දාන ටික එකතු කරගෙන වළඳලා දවල් කාලේ උන්වහන්සේ වඩිනවා ළඟ තියෙන වනාන්තරයකට. මුළු දහවල් කාලයම වනාන්තරයේ තමයි ගත කරන්නේ. හැන්දෑ වෙනකොට ගෙදර කලබල අඩුයි. පොඩි අය එහෙම නිදා ගන්නවා. ඒ වෙලාවට තමයි භාග්‍යතුන් වහන්සේ ගිනිහල් ශාලාවට වඩින්නේ. දැන් මේ කවුරු වෙනුවෙන්ද මේ දුක් විඳින ජේතවනාරාමයේ උන්වහන්සේ වෙනුවෙන් හදලා තියෙන කුටිය දිව්‍ය මාලිගාවකට දෙවෙනි නෑ. දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය මාලිගාවකට දෙවෙනි නෑ. ඒකට වහල විතරක් තියෙනවා හතක්. වහල හතම හදලා තියෙන්නේ රත් හඳුන් ලීයෙන්. වහලේ හදලා තියෙන්නේ. වහලේ හැදුවේ රත් හඳුන් ලීයෙන් නම් වහල හතක් කුටිය ඇතුලේ කොහොම හදලා තියෙන්නේ නැද්ද කියලා අපිට හිතාගන්නවත් බෑ. එහෙම කුටිය අතහැරලා තමයි මේ දුම් වැදෙන තැනකට ගිහිල්ලා වැඩ ඉන්නේ. සමහරලාට අරබමුණ රැයට උගේ ගින්දර දැල්වනවත් ඇති. මොනතරම් අපහසුතාව විඳින්න ඇද්ද? භාග්‍යවතුන් වහන්සේ නැති වෙලාවේ උන්වහන්සේගේ ඉලක්කය මාගන්දියනේ. මාගන්ධිය එනවා බරද්වාජ ගෝත්‍ර බමුණගේ ගෙදර. එයා එන්නේ මේ ජංගා විහරණය සඳහා. මොකද මේ ජංගා විහරණය කියලා කියන්නේ? ඒගොල්ලෝ මහන්සි වෙලා වැඩ කරන අය නෙමෙයිනේ. මේ කකුල් වලට ව්‍යායාම වෙන්න ඇවිදිනවා. ඇවිදගෙන යන ගමන් තමයි මෙයා මේ යාළුවාගේ ගෙදර එන්නේ. කකුල් වලට ව්‍යායාම කරනවා. එන වෙලාවේ බරද්වාජ ඉන්නේ ගිනිහල්ගේ ඇතුලේ. එතෙන්ටම ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට දකින්නවා අර කන ඇතිරිය. දැකලා මෙයා ටිකක් ඒක දිහා බලාගෙන ඉඳලා අහනවා මිත්‍රයා මේ තන ඇතිරිය කාගේද මේක ශ්‍රමණයෙකුට අයිති තන ඇතිරියක් වාගේ තමයි මට පේන්නේ. ඒ මේක ශ්‍රමණයෙකුට අයිති තන ඇතිරියක් කියලා මෙයා තීරණය කරන්නේ කොහොමද? තනකොළ ටිකක් අතුරලා අපි නිදාගත්තොත් ඒකේ උදේට නැගිටිනකොට තනකොළ තියෙයිද අපි නිදාගත්තට පස්සේ? කකුලෙන් පයින් ගහපුවා වෙන දිහාක අතින් ගහපුවා තව දිහාක නේද? නමුත් මේ තන ඇතිරියේ එක තනකොළකෙන්දක් පය තියාපු තැන හෙලවිලත් නැහැ. ඉන හිටපු තැන හෙලවිලත් නැහැ. හිස තියාපු තැන හෙලවිලත් නැහැ. බොහෝම ලස්සනට අතුරපු හැටියට තියෙනවා. එහෙනම් මේ බොහොම නිවිච්ච සංසුන් වෙච්ච නිින්දක් ශ්‍රමණයන් වහන්සේලාට තියෙනවා. කලබල නැති නිින්දක්. එහෙනම් මේක ශ්‍රමණේකට අයිති වාගේ කියලා කියනවා. බරද්වාජ කියනවා මාගන්ධිය මේක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ තන ඇතිරිය. මේ දවස්වල උන්වහන්සේ වැඩ ඉන්නේ මෙහි. බරද්වාජ දන්නේ මෙහි වැඩ ඉන්නේ මොකටද කියලා. මේ කාරණාව ප්‍රකාශ කරුවාට පස්සේ මේ බරද්වාජ තව ප්‍රකාශ කරන ශ්‍රමණ බවත් ගෞතමය කියන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. මාගන්ධිය උන්වහන්සේ අරහත් සියලුම කෙලෙසුන් නසාපු කෙනෙක් රහසින්වත් පවක් නැහැ පිරිසිදු සුපිරිසුදු సంతානයෙන්ම තියෙන කෙනෙක් මාගන්ධිය උන්වහන්සේ සම්මා සම්බුද්ධයි අවබෝධ කරගත යුතු තාක් සියලුම ධර්මතාවයන් වෙන කාගේවත් සහයෝගයක් උදව්වක් නැතිව අවබෝධ කරගත්ත කෙනෙක් උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්ම මේවගෙන් යුක්තයි. උන්වහන්සේ සුගතයි. ඇයි සුගතයි කියලා කියන්නේ? කාම සුඛ, අත්ති කිලමත යන මේ අන්ත දෙකටම යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන කෙනෙක්. උන්වහන්සේ ලෝක විදු මේ මුළු ලෝකෙම පිරිසිඳ දැන අවබෝධ කරගත්ත කෙනෙක්. අපි කතා කරන ලෝකේ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කෙරුවේ. සත සහස්‍රය කියලා කියනවා උන්වහන්සේගේ අවබෝධ ඥානය. සක්වලවල් කෝටි ලක්ෂයක් පුරා ඒ අවබෝධ ඥානය පැතිරෙනවා. එනම් ලෝක විදු කියලා කිව්වේ ඒ පුරාම අවබෝධ කරගත්තා. කොයි වාගේද? හරියට අත්ල උඩ තියෙන නෙල්ලි ගෙඩියක් වටේම අපිට හොඳට පේනවා. එහෙනම් මුළු ලෝක ධාතුවම උන්වහන්සේට අපිට නෙල්ලි gediye පේනවා වගේ පේනවා. එහෙම කෙනෙක් ලෝකවිදු උන්වහන්සේ. අනුත්තර පුරුෂ ධම්මසාරති ඕනෑම පුරුෂයෙක් ඕනෑම දෙවියෙක් ඕනෑම බ්‍රහ්මෙක් ඕනෑම මාරයෙක් দমনය කරන්න උන්වහන්සේට කිසියම් අවියාවුදයක් අවශ්‍ය අවශ්‍ය නැහැ. තාම කාරුණික භාෂාවෙන් ඒ දමනය කරන්න උන්වහන්සේට පුළුවන්. සත්තා දේව මනුස්සානම් දෙවියන්ටත් බඹුන්ටත් මරුන්ටත් මිනිසුන්ටත් වහන්සේ තමයි එකම ශාස්ත්‍රවරයා. බුද්ධ චතුරාර්ය සත්‍ය ධර්මය තනියම සොයාගත් මහා පුරුෂයාණන් වහන්සේ. භගවා ඒ නිසා උන්වහන්සේට මේ මුළු ලෝකෙම අය ගරු කරන්න වටිනවා. මේ වාගේ කීර්ති ഘോഷාවක් ප්‍රශංසාවක් තියෙන කෙනෙක් තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා කියන්නේ මේ විදිහට බරද්වාජ ප්‍රකාශ කරනකොට නාගන්දී කියන අපොයි අද දවසේ සිද්ධ වුණේ මහා ලොකු අපරාධයක් මම දැක්කේ නොදැක්ක යුතු දෙයක්මයි මොකක්ද එයා දැක්කේ තනතිරිය ඒක හින්දානේ කතාව ඇති උනේ දැක්කේ නොදැක්ක යුතු දෙයක්මයි මම දැක්කේ මට උනේ මහා පාඩුවක්. මට උනේ මහා අලාභයක්. මේ තන ඇතිරිය දැකලා මම තව තව නම් මෙතන ඉන්නේ නැහැ. මං වහාම මෙතනින් පිටත් වෙනවා. ශ්‍රමණ බවත් ගෞතමී කියලා කියන්නේ වෘද්ධි නාශකයෙක්. මිනිස්සුන්ගේ දියුණුව දියුණුව නැති කරන කෙනෙක් තමයි ශ්‍රමණ බවත් ගෞතමී කියලා කියන්නේ. ඒ නිසායි නොදැක්ක යුතු දෙයක්මයි දැක්කේ කියලා කියන්නේ. මේ වෙලාවේ බරද්වාජ අහනවා එහෙම කියන්න එපා. රජවරු, සිටවරු, මෙති යමතිවරු, දිව්‍ය බ්‍රහ්මෝ උන්වහන්සේ කෙරෙහි අප්‍රමාණව පැහැදිලා ඉන්නේ. උන්වහන්සේට විශාල පිරිසක් ඉන්නවා. මාගන්දී කියනවා මට කමක් නෑ ඒවා. මට ඒ පිරිස් වලින් ඇති වැඩක් නෑ. මම ඒවා එකක්වත් ගණන් ගන්නෙත් නෑ. පරද්වාජ කියනවා එහෙනම් ඔබ කියන කතාව මම උන්වහන්සේට හවස ප්‍රකාශ කෙරුවට කමක් නැද්ද? මාගන්ධිය මම බරද්වාජ මම රකින්න ලැහැත්ති වෙන්න එපා. මං කාටවත් බය කෙනෙක් එහෙම නෙමෙයි මං හොඳට ත්‍රිවේදයේ ඉගෙනගත්ත කෙනෙක්. ඕනම කෙනෙක් එක්ක තර්ක විතර්ක කරන්න මට පුළුවන්. ඒ නිසා මාව රකින්න එපා. උන්වහන්සේ ආපු වෙලාවක උන්වහන්සේට කියන්න මාගන්ධිය මෙහෙම කීවා කියලා. එහෙම කියලා මාගන්දිය පිටත් වෙලා යනවා. ටික වෙලාවක් යනකොට භාග්‍යවතුන් වහන්සේ එදා ටිකක් කල්වේලාසනේ බරද්වාජගේ ගිනිහල් ගෙට වඩිනවා. තාමත් බරද්වාජ ගිනිහල් ගේ ඇතුළෙමයි. භාග්‍යවතුන් වහන්සේත් වැඩලා තන ඇතිරියේ වාඩි වුණා. වැඩ හිටියා. ටික වෙලාවක් දෙන්න කතා බහ කරමින් ඉඳලා භාග්‍යවතුන් වහන්සේ බරද්වාජගෙන් අහනවා මාගම්‍ය බ්‍රාහ්මණයා හිම මේ පැත්තේ ආවද මේ පණ ඇතිරිය පිළිබඳව එයත් එක මොකක්වත් සාකච්ඡාවක් ඇති වුණාද කියලා බමුණගෙන් අහුවා. බමුණට මේක අදාහගන්න බැරුව ගියා. හරි පුදුමයි. විශ්වාස කටයුතු නැති දෙයක්. උන්වහන්සේ හිටියේ කොහෙවත්? නමුත් අපි දෙන්න පිළිබඳ තුල ඇතිවෙච්ච සාකච්ඡාව කොහොමද උන්වහන්සේ දන්නේ? අපි කියන්නේ අර විශ්මුදිරෙන් දරාරුණා වගේ වෙනවා කියලා. බමුණටත් එහෙම වුණා. බමුණට දරා ගන්න බෑ ශ්‍රද්ධාවයි සතුටයි. මහා පුරුෂයාණන් වහන්සේ අපි දෙන්න අතර තිබිච්ච සාකච්ඡාව අවබෝධ කරගෙන අහගෙන ඉඳලානේ. ස්වාමීනි එහෙමයි. මාගන්දිය මෙහෙම මෙහෙම කීවා. එයා අභියෝග කෙරුවා. මාගන්දිය ප්‍රකාශ කරපු කරුණු ටික ඔක්කොම ඔක්කොම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේට. ටික වෙලාවක් යනකොට මාගන්ධිය ආපහු වෙනවා. එයාගේ ගමන් ගංගා විහරණයේ දෙවෙනි කොටස. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට වැඩලා මාගන්ධියත් ඇවිල්ලා ඇතුළෙන්ම වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ ටික වෙලාවක් කතා කරලා භාග්‍යවතුන් වහන්සේ අහනවා මාගන්ධිය ඔබ බරද්වාජ එක්ක ප්‍රකාශ කළා නේද මම වෘද්ධි නාශකයෙක් කියලා. මම මිනිස්සුන්ගේ දියුණුව නසන්නෙක් කියලා. ඇත්ත දේ කියලා ඇහුවා. ඔව් මම එහෙම කීව තමයි. ඔබ වහන්සේ ඔබ වහන්සේ කීවොත් ප්‍රකාශ කළොත් දේශනා කළොත් ඔබ වහන්සේ දේශනා කරන්නෙම ඇහැ පාලනය කරන්න කියලා. කන පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා. නාසය පාලනය කරන්න කියලා. මනස පාලනය කරගන්න කියලාමයි ඔබ වහන්සේ දේශනා කරන්නේ. ඒක වැරදි. මිනිස්සුන්ට ඇස් ලැබිලා තියෙන්නේ, මිනිස්සුන්ට කන් ලැබිලා තියෙන්නේ, මිනිස්සුන්ට නහයක් ලැබිලා තියෙන්නේ ලෝකෙ දකින්න, ලෝකෙ බලන්න. ඔබ වහන්සේ ප්‍රකාශ කළොත් කියන්නේම ඒවා පාලනය කරන්න කියලා. ඉතින් ඒ කරන්නේ දියුණුව නැසන එකනේ. අපේ සූත්‍රවල එහෙම උගන්වලා නැහැ. අපේ සූත්‍රවල ඉගෙනගෙන ගන්නන්නේ ඇහැ වඩන්න කියලා. දැකලා නැති රූප හොය හොයා හොය හොයා හොය හොයා බලන්න කියලා. අහලා නැති ශබ්ද හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අහන්න කියලා අපේ සූත්‍රවල කියන්නේ. කාලා නැති කෑම හොය හොයා හොය හොයා හද හදා කාලා දිව පිනවන්න කියලා අපේ සූත්‍රවල කියන්නේ. එහෙම සැප විඳින්න ඉපදිලා තියෙන ලෝකේ ඔබ වහන්සේ කියනවා ඒ සියල්ලම අල්ලලා පැත්තකට දාන්න කියලා. ඉතින් ඔබ වහන්සේ එතකොට මිනිසුන්ගේ දියුණුව නැති කරන කෙනෙක් නේ. දැන් මේ බරද්ද මාගන්ධිය කියන කාරණාව අපේ පින්නතුන්ට හිතෙන්නේ නැද්ද අදට චුට්ටක් ගලපලා බලන්න. මාගන්ධියගේ සූත්‍රවල තියෙන හැටියට නෙමෙයිද අපි අද ජීවත් වෙන්න හදන්නේ. අපි හදන්නේ ඇහැ පාලනය කරන්න. අපි ලෑස්ති වෙන්නේ ඇහැ පිනවන්නමයි. අපි ලෑස්ති වෙන්නේ කන පිනවන්නමයි. අපි ලෑස්ති වෙන්නේ දිව පිනවන්නමයි. එහෙමනම් අපිත් අයිති වෙන්නේ මේ මාගන්දියලගේ ගොන්නට මිසක් භාග්‍යතුන් වහන්සේගේ පැත්තටද? නෑ අපි එහෙම කීවට අපි ඉන්නේ අර පැත්තේ. අපිත් ලෑස්ති ඒකටමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මාගන්දිය පැත්ත මම කියන්නේ ඇහැ පාලනය කරන්න කියලා. මම කියන්නේ දිව කන නාසය පාලනය කරගන්න කියලා. ඒ වගේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්නයි මම කියන්නේ. ඇහැ පාලනය කරන්න කියලා මේ ඇස් දෙක පියාගෙන ඉන්න කියලා මම කියන්නේ ඒකේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න කියලායි මම කියන්නේ. මේ ඇහැ කන නාසය මේවා පාලනය කරගත්ත කෙනා ගැන ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගත්ත කෙනා ගැන ඕගොල්ලන්ගේ සූත්‍රවල මොනවද කියන්නේ? ඉතින් මෙයාලගේ සූත්‍රවල උගන්වන්නෙම ඇහැකන පාලනය නොකිරීමනේ. පාලනය කරගත්ත කෙනා ගැන කියන 아무තු දෙයක් තියනවාද කියලා අහුවා. මෙයා කියනෝ නෑ. පාලනය කරගත්ත කෙනා ගැන කියන්න දෙයක් නෑනේ. එයාලා ගැන මොකවත් අපි සඳහනක් සඳහනක් නෑ. එහෙනම් ඒ හින්දාද ඔබතුමා මෙහෙම කියන්නේ? බමුණ කරගත්ත අය පියාණන් වහන්සේ ඒ වෙලාවේ බමුණට කියලා දෙනවා වහන්සේ විඳලා තියෙන සැප ගැන ගිහි කාලේ කලින් විඳලා තියෙන සැප සිද්ධාර්ථ කුමාරයාට වයස අවුරුදු 7යි. අත වෙලාවේ සුද්ධෝදන රජු අහනවා ඇමතිවරුන්ගෙන් මේ අවුරුදු 7 8 10 ඉන්න පිරිමි දරුවෝ කරන්න කැමති ක්‍රීඩා මොනවද කියලා. රජුලන්ට ඕනේ මෙයා ගිහිගේ තියාගන්නනේ. අරගොල්ලෝ කියනවා රජතුමනි ඔය වයසේ ළමයි කැමති වැඩියෙන්ම ජල ක්‍රීඩා කරන්නයි. වතුරට බැස්සොත් වතුර දැක්කොත් එහෙම ඒ කට්ටිය ගොඩ ගන්න හරි අමාරුයි. ඒ නිසා ජල ක්‍රීඩා කරන්න තැනක් හදලා දෙනවා නම් වටිනවා. රජුරෝ ඒ වෙලාවේ මේ පොකුණු හදන විශේෂඥයෝ ගෙන්නලා ඒ අයට තැනක් වෙන්නලා කියනවා මෙන්න මෙතන මේ මේ විදිහේ පොකුණක් හදන්න ඕනේ. මොකටද සිද්ධාර්ථ කුමාරයාට ජල ක්‍රීඩා කරන්නේ. මේ කාරණාව දිහා බලාගෙන ඉන්නවා සත්ත්ව දේවේන්ද්‍රය. උන්වහන්සේ කල්පනා කරනවා අවසාන ආත්ම භාව මහ බෝසතාණන් වහන්සේ ජල ක්‍රීඩා කරන පොකුණ මේ මිනිස්සු ක්‍රීඩා කරන පොකුණක් වාගේ හදලා බෑ. ඒක හදන්න ඕන මම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා විශ්වකර්ම දෝසකානන් වහන්සේගේ පොකුණ හදන්න ඕන හෙට උදේ එළි වෙනකොට දැන් පජ්ජිරුවන්ගේ කල්පනාව උදේ පොකුණ හදන්න කට්ටිය යදවන්න දැන් මෙයා කියනවා හෙට උදේ එළි වෙනකොට පොකුණ වැඩ ඉවර කරන්න ඕන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා අහනවා ස්වාමීන් වහන්සේ කියනවා නම් පොකුණ මෙහෙම හදන්න කියලා මම හෙට එළි වෙනකොට පොකුණ හදන්නම් සත්‍ය දේවේන්ද්‍රෝ උපදෙස් දෙනවා පොකුණ හදන හැටි. පොකුණේ පතුලේ මඩ තියෙන්න බෑ, වැලි තියෙන්න බෑ. ඒ නිසා පතුලට මොනවද අතුරන්නේ? පතුලට අතුලන්න ඕනේ සම්පූර්ණයෙන් මණික්. පොකුණේ සම්පූර්ණ පතුල මණික් සහිත පොකුණක්. එතකොට වටේට බැමි හතරක් ඕනේ වතුර පිරෙන්නේ. බැමි හතර මොනවගෙන්ද හදන්නේ? මෙයා කියනවා බැමි හතර හදන්න ඕන සත්‍රුවන් වලින්. සංවිදි, මුතුමැණික්, මසාරගල්, වෙරළුමිනි, මුතුපබළු මේ වගේ සත්වයන් වලින් මේ බැමි හතර හදන්න ඕනේ. බැමි බඳලා පොකුණක් හදහම පොකුණට නගින්න පඩිපෙලක් ඕනේ. පඩිපෙල සම්පූර්ණයෙන් ඝන රත්තරන්ෙන් නිර්මාණය කරන්න ඕනේ. පඩිපෙලක් යම් තැනක තියෙනවා නම් ඒකට අත්තටක් ඕනේ. අත්තට හදන්න ඕන මුතු සහ පබළු වලින්. මේකේ මල් පෙතන්න ඕනේ. හැබැයි මඩ තියෙන්න බෑ. මඩ නැත්තම් වැලි නැත්තම් කොහොමද මල් පිපෙන්නේ? මේක විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අභියෝගයක් නෙවෙයි. උන්වහන්සේ මල් හදනවා විශේෂ පාවෙන තැටි වගේක් හදනවා. ඒවට මඩ ගන්නවා. අපි දන්න මඩ නම් පිළිගඳයි. නමුත් මේ මඩ සුවඳයි. සුවඳ මඩ දාන්නේ. ඒකේ තමයි පස්පූම් හදන්නේ. මල් පිපිලා තියෙනවා. මල් සහ කොළ ජලයේ පාවෙනවා. නමුත් මඩ නෑ මඩ තියෙන්නේ අර බඳුන් වලේ බඳුන් ජලයේ තැන් තැන් වල පාවෙනවා. මෙයාගේ පොකුණේ සලස්ම හුලං ගහනකොට අර මල් වල සුවඳයි මල් වලින් ගැලවෙන හේනුයි ගිහිල්ලා නතර වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා සැතපෙන සිරියහන් ගබඩාවි. ඒ විදිහට තමයි පොකුණ හදලා තියෙන්නේ. රජුරෝ උදේට බලනකොට පොකුණ හදලා රජුරෝ කල්පනා කරනවා මගේ පුතා වෙනුවෙන් දෙවියෙකු පොකුණ හදලා කියලා. මේ අවුරුදු 7 දී තිබිච්ච සැප අවුරුදු 16ට යනකොට උන්වහන්සේට තිබුණ මාලිගා තුනක් වස්සාන කාලෙට එකයි ගිම්හාන කාලෙට එකයි හේමන්ත කාලෙට එකයි මේ මාලිගා තුනම එකම උස එකම උස මේ මාලිගා තුනම වස්සාන කාලේ මාලිගාව තට්ටු 7යි හේමන්ත කාලේ මාලිගාව තට්ටු 9යි. ගිම්හාන කාලේ මාලිගාව තට්ටු 5යි. ඒ වුණාට කුස එකයි. තට්ටු 9ක් තියෙන එකේ වහල තියෙන්නේ පාතින් පාතින්. එච්චර උස නෑ. ඒක උසනේ තියෙන්නේ. ඒ නිසා නමුත් තට්ටු ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ තට්ටු අතර තියෙන උස බොහොම අඩුයි. මොකද සීතල කාලෙනේ තත්ත්වවල උස අඩු කරලා තියෙන්නේ. මේ බිමට දාලා තියෙන පළස් ඔක්කොම ලෝම වලින් හදාපු පළස්. අදන්නේට දාලා තියෙන පුටු වලට දාලා තියෙන බිමුතුරුන ඔක්කොම ලෝම සහිතයි. මොකද ලෝම සහිත ඒවා දාලා තියෙන ඒ වගේ උණුසුම රැඳෙනවා වැඩි. දවල්ට ජනෙල් කවුළු ඔක්කොම හොඳට ඇරලා තියෙනවා. රාත්‍රියට වහනවා. ඒ ජනෙල් කවුළුවකින් එක හුලම් පොදක් ඇතුළට එන්නේ නැහැ ආයේ. ඒ තරම් හොඳට හේතු වෙන්න එව්ව වැහෙනවා. ඊළඟට වස්සාන කාලයක තට්ටු 7යි. ඒකත් ඒ වගේ හදලා තියෙනවා. දිම්හාන කාලයක ගැන අපි ටිකක් කතා කරමු. කාල වේලාව අපිට තියෙන්නේ බොහොම සීමා සහිත නිසා. දිම්හාන කාලයකේ තට්ටු 5යි. ඒ කියන්නේ වහලවල් තියෙන හුඟක් උඩින් උඩින්. හොඳට උස තියෙනකොට වාතාශ්‍රය රැඳෙනවා. සිද්ධාර්ථ කුමාරයා සැතපෙන ඇඳ වටේට රත්තරන් භාජන 800ක සිසිල් පැන් පුරවලා තියෙනවා. සිසිල් පැන් පම් භාජන 800ක පුරවලා තියෙනවා. අපි හිතනවා මේ ගෘහ නිර්මාණ ශිල්පය විතරක් නෙමෙයි හැමදේම අද තමයි ලෝකෙ දියුණුව කියලා. එදා තිබිච්ච දියුණුව ගැන කල්පනා කරනකොට අද ඉන්න මහ පුදුම දිලින්දෝ අපි ඒ දිනුවත් එක්ක මේ මාලිගාව ඇතුලේ හැම තැනම පුංචි පුංචි වැහි තියෙනවා. ගෙයක් ඇතුලේ තැන් තැන් වල වහිනවා. ජල මෝටර යොදලා ජල කරාම යොදලා ඉහළම තට්ටුවේ ඉඳලා පහළ තට්ටුවට වස්සවාගේ වතුර වැක්කිරෙනවා. තැන් තැන් වල පුංචි පුංචි දිය දහරවල් වැක්කිරෙනවා. වාතයට ජල වාෂ්ප අර මහල් පුරාම ගමන් කරනවා. මේ සිසිලස රඳවලා තියෙන හැටි. එතකොට මේ කට්ටිය ඔක්කොම ඒ කාලේට ඇඳලා තියෙන්නේ මේ ගිම්හාන මාලිගාවේ ඉන්න අය නිල් පාට ඇඳුම්. දැන් අපි තාම දන්නේ නිල් පාට ඇඳුම් වල තියෙන රහස මොකද්ද කියලා. මේ කාලේ සඳහන් කරනවා මේ නිල් පාට ඇඳුම් වල සිසිලස රඳිනවා වැඩිලු. මේ කට්ටිය ඇඳලා තියෙන නිල් පාට ඇඳුම්. මේ මාලිගාවේ උඩ තට්ටුවේ තිබිලා තියෙන ආකාසංගනයක්. කියන්නේ උඩම තට්ටුවේ වහල උඩයි මේ ආකාසංගනේ තියෙන්නේ. කල්පනා කරන්නකෝ මේ මාලිගාව කොහොම තියෙන්නේද කියලා. හතර පොළේ පොකුණු හතරයි. ඒ පොකුණු කියලා කියන්නේ අපේ ගෙවල් වල ආර යන්තම් හදලා තියෙන පොකුණු නෙවෙයි. මහා විශාල පොකුණු. උඩ තට්ටුවේ හතරක් තියෙනවා හතර පැත්තේ. පොකුණු හතරට මැද්දේ මැද්දේ තියෙනවා මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපේ සම්පූර්ණයෙන්ම රත්තරන් දැල් ගහලා වහලා තියෙනවා. අපි ගහන්නේ යකඩ දැල්නේ. මේක සම්පූර්ණ රත්තරන් දැල් වලින් වහලා තියෙනවා. මේ මේ මණ්ඩපේට එක වෙලාවකට එකතු වෙන පිරිස පිරිස රැස් වෙන එක වතාවකට රැස් වෙන පිරිස 40000ක් 40000කට රැස් වෙලා බොහෝම පහසුවෙන් වාඩි වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන මණ්ඩපයක් ගේක වහලක් උඩ තියනවා කියපුවම ඒ ගේ කොහොම තියෙන්නේ නැද්ද? මේක මාලිගාවක විශාලත්වය. 40000ක් මණ්ඩපයට රැස් වෙනවා. මේ මාලිගාවේ තට්ටු පහේමයි උඩ තට්ටුවේ වැඩ කරන පිරිස ඔක්කොම කොච්චරද? 196000ක්. මාලිගාව ගැන අපිට හිතන්නවත් පුළුවන් වෙයිද? 196000කට ඉන්න පුළුවන් මාලිගාවක් කියහම ඒකයි මම කිව්වේ අද ගැන කල්පනා කරනකොට අපි බොහොම දිලිඳුයි කියලා. එදත් එක්ක. මේ කාලේ සිද්ධාර්ථ කුමාරයාගේ වයස කීයද? අවුරුදු 16යි. මේ මාලිගාවේ ඉන්නේ 196000ම තරුණ කාන්තාවෝ. එක පිරිමියෙක්වත් නැහැ. උන්වහන්සේගේ වයස අවුරුදු 16යි නම් මේ තරුණියෝ ඔක්කොම අවුරුදු 16 තරුණියෝ. මුරකාවල් වලට ඉන්නේ ස්ත්‍රීන්මයි. ඒත් අවුරුදු 16 වගේ තරුණියෝමයි මුරකාරවල වලටත් ඉන්නේ. ශාක්‍ය කුමාරිකාවෝ 40000ක් අනිත් අය ඔක්කොම එකතු වෙච්චහම 196000ක්. අර 40000 තමයි සමහර වෙලාවට අර මණ්ඩපයට එකතු වෙන්නේ. මේ 196000ට මෙන්න එකම පිරිමියා සිද්ධාර්ථ කුමාරයා. රජුරුව වෙන පිරිමියෙකුට මේ සැප දකින්නවත් දෙන්නේ නැහැ. එහෙම හදලා තියෙන්නේ. පුතා ගිහි ගී තියාගන්න දීලා තියෙන සැප සම්පත්. මේ මාගන්ධී සූත්‍රයට අනුව උන්වහන්සේට විඳලා තියෙන සැප සම්පත් බොහෝම විශාලයි. නමුත් ඒ ඔක්කොම පැහැදිලි කරන්න බෑ. නමුත් අවුරුදු 29ක් වෙනකොට අවුරුදු 29ක් වෙනකොට උන්වහන්සේ මේ ඔක්කොම අතාරිනවා. මාගන්ධියට ප්‍රකාශ කරනවා මාගන්ධිය මම කාලයකට පස්සේ ඒ ඔක්කොම අතහැරියා. මම ගිහිගෙන් අබිනිෂ්ක්‍රමණය කෙරුවා. පංචකාමය අතහැරියා. පාපයෙන් නිදහස් වුණා. මාගන්‍ය මම විවේකයෙන් උපන් ධානසෝයෙන් සැනසෙන්න පටන් ගත්තා. මාගන්‍ය මේ ධානසෝය කියන එක දිව්‍ය මාලිගාවක තියෙන දිව්‍ය සුවයට වඩා ඊටාම ඉහළයි ධාන සුවය කියන එක. නාගන්දිය ඒ සුවය මම විඳින්නේ මගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පාලනය කරගත්ත හින්දා. ධාන සෝය විඳ විඳා ඉන්න මම අර කලින් දැකපු විඳපු සැප ගැන කල්පනා කරලා මට ආයේ එහෙ යන්න හිතෙයිද? දිව්‍ය සෝයටත් වඩා නම් ධාන සෝය අර පල්ලෑ සැපයට යන්න හිතෙනවද? මාගන්ධිය කියනෝ නෑ එහෙම හිතෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මෙයාට තව උදාහරණයක් කියනවා. මාගන්ධිය කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. ඇඟ පුරාම කුෂ්ඨ දාලා ඒව හැම වෙලාවෙම කහනවා. කහ කහ දිය වැක්කිරෙනවා. ඒ තුවාල ඇතුලේ කුණුව කනවා. මේ කුෂ්ඨ කියන්නේ ඇතුලේ පුංචි පණුවෙක් ඉන්න නිසානේ. කුණු සත්තු හැම වෙලාවෙම කනවා. මෙයාට මේක දරා ගන්න බෑ. දරා ගන්න බැරි මෙයා ගිනි කබලක් රත් කරලා අරගෙන ඇඟ තවනවා. ගිනි කබලෙන් තවනවා. තවනකොට එයාට සනීපයි. අහනවනේ. තවනකොට සනීපයි. නමුත් පස්සේ කාලේ එයාගේ කුෂ්ඨ රෝගය හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ එයා පාරේ ඇවිදගෙන යනකොට එයා දකිනවා Tamanට පෙර තිබිච්ච කුෂ්ඨ රෝගෙම හැදිලා තව එක්කෙනෙක් දුක් විඳ විඳා කහ කහ මේ ගිනි කබලක් ගෙනල්ලා තවා ගන්නවා. දැන් අරයටත් පරණ පුරුද්දක් තියෙනවනේ. දැන් එයාට හිතෙනවාද අරකට පැනලා අරයගේ ගිනි කබල ඉල්ලගෙන ඉක්මනට ටිකක් තවා ගන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ. මාගන්දිය. හිතනවද එහෙම කියලා අහනවා. මාගන්දී කියනවා නෑ ස්වාමීනි. ස්වාමීනි බෙහෙත අවශ්‍ය වෙන්නේ රෝගය තියෙනකන් විතරයි. රෝගය නැති වෙලාවට බෙහෙත් අවශ්‍ය නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය. පුද්ගලයාගේ මේ ඉන්ද්‍රියන් පස් දෙනා හින්දා පුද්ගලයා ඉන්නේ විකෘති වෙලා. මිනිසාගේ වටිනාකම තියෙන්නේ ඔහොම නෙවෙයි. මිනිසාගේ වටිනාකම දකින්න වෙන්නේ මේ ටික පාලනය කරපු දවසට. අපි කවුරුවත් අපේ වටිනාකම දන්නෙත් නෑ, දැකලත් නෑ, දකින්න දැනගන්න කල්පනාවකුත් නෑ අපි. අපි ඔක්කොටම ලෙඩ මේ ඉන්ද්‍රයන් පිනවන්න ඕන කියන ලෙඩේ අපිට තියෙනවා. කුෂ්ඨ රෝගය වගේ. නමුත් මේකෙන් නිදහස් වෙච්ච දවසට අපිට හිතෙන්නේ ආපහු මේ පල්ලහැසට විඳින්න ඕන කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මාගන්දියේ ඕන්න ඔය ඉන්ද්‍රයන්ගේ සැපේ එහෙමයි. මාගන්ධිය ගෘහපතියෙක් ඉන්නවා. ඒ ගෘහපතියා මෙතන ගෘහපතිය කියලා කියන්නේ සිටුවරුන්ට. මේ සිටුවරයා අප්‍රමාණ සැප විඳිනවා. හැබැයි මෙයා සිටු සම්පත් විඳින්නේ සිත කය වචනය කියන තුන්දර පාලනය කරගෙනයි. මේ මේ සිටු සැප අප්‍රමාණව පංචකාම සම්පත් විඳලා විඳලා අර තිදොර පාලනය කරගෙන හිටපු නිසා මෙයා මැරිලා ගිහිල්ලා ඉපදෙනවා තවුතිසාවේ. එතකොට මේ සිටු සැප වාගේද තවුතිසාවේ තියෙන සැප හිතන්නවත් බෑ අපිට. දැන් ඒ සිටුවරයා තවුතිසා දිව්‍ය ලෝකේ සැප විඳිනවා පල්ලහ තමන්ගේ ඥාති මිත්‍රාදී දූපතුන් සිටුවරු පල්ලහට වෙලා එයා කලින් විඳපු සැප විඳිනවා. දැන් තවුතිසාවේ ඉන්න කෙනාට කල්පනා වෙනවද තවුතිසාව අතහැරලා ගිහිල්ලා සිටුමාලිගාවේ තියෙන සැප විඳින්න ඕනේ කියලා. කවදාවත් හිතෙන්නේ නැන්නේ. අර සැපත් එක්ක බලනකොට සිටුමාලිගාවේ තියෙන්නේ සත්තු විඳින සැප වාගේ එකක්. එතකොට අරයට එන්න හිතනවද හැට? එන්න හිතෙන්නේ කවදාවත්. නමුත් එයා එහි ගියේ මොකක් නිසාද? ඉන්ද්‍රියෝ පාලනය කරපු නිසා. මාගන්ධිය මේ සැපේ වගේ දෙවෙනි උදාහරණයකුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මාගන්ධිය කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා හොඳ වෙලා. ඉස්සර යත් ගිනි කබලෙන් තැව්වා. දැන් එයාට හොඳයි. දැන් එයා බොහෝම නිදහසේ ඉන්නවා. බොහෝම ශක්ති සම්පන්න ශරීර තියෙන දෙන්නෙක් ඇවිල්ලා අරමුණ ඇදගෙන යනවා ගිනි කබලක් ගාවට. එයා ගිනි කබල ගාවට යන්න කැමතිද? කැමති නෑනේ. අපේ අය හිතන්නකො මෙහෙම අපෙන් එක්කෙනෙකුට උණ හැදිලා හොඳටම උණේ අපි එනකොට එයා මහ පූටක අවුවට වෙලා ඉඳගෙන ඉන්නවා අපි දුවගෙන දුවගෙන යන්නේ හේවණක් හොයාගෙන අරයා අවුවට වෙලා ඉඳගෙන ඉන්නවා අපිටත් හිතෙනවාද ගිහිල්ලා අවුවේ ඉඳගෙන ඉන්නේ නෑනේ අරයාගේ ඉන්ද්‍රියන් දැන් විකෘති වෙලා තියෙන උණ හින්දා එයාගේ උණ හොද වෙච්ච දවසට එයා අවුවේ ඉන්නවද එදාට අවියේ ඉන්න කට්ටිය දැක්කහම අපිට හිතෙනවා අපේ අර කට්ටිය කොහොම ඉන්නවද කියලා. නමුත් අරයගේ ඉන්ද්‍රියන් විකෘති වෙලා. ඒ කාලේ ගිනි කබල සැපයි. දැන් ගිනි කබල දැන් ගිනි කබල සැප නැහැ. ඒ නිසා නමුත් අර හතර දෙන්නෙක් එකතු වෙලා අරය අදගෙන යනවා ගිනි කබල ගාවට. බමුණ කියනවා ස්වාමීනි එයා ගිනි කබල ගාවට යන්න කැමති නෑ ස්වාමීනි එතකොට දුකයි ගිනි කබල ගාව දුකයි භාග්‍යවතුන් වහන්සේ අහනවා එදා විතරද දුක අද විතරද දුක එදා තවන වෙලාවේ දුක නැද්ද ස්වාමීනි දුකයි ඒ වුණාට එයාගේ ඉන්ද්‍රියන් විකෘති වෙලානේ අසනීපයිනේ ඒ නිසා එයාට දැනෙනවා සැපයි කියලා නමුත් එතන සැපයක් නෑ මාගන්ධය කාමයේ නම් එදත් දුකයි අදත් දුකයි හෙටත් දුකයි සැපයක් නෑ අපි විකෘති වෙලා ඉන්න හින්දා අපට හිතෙනවා ඒක ඒක සැපයි කියලා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පුතුජනා උම්මත්තක සියලු පුතඥයෝ විකෘති වෙලා උමතු වෙලා ඉන්නේ ඒගොල්ලෝ සබෑ සුවේ සබෑ සැපේ කියන එක දන්නේම නැහැ. තුන්වෙනි උදාහරණයකුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මාගන්ධිය එක්කෙනෙකුගේ තියෙනවා තුවාලයක්. දැන් තුවාලයක් තිබුණාම මොකද වෙන්නේ? ඒක කසන්නේ නැද්ද? තුවාලේ කහනවා. දැන් මෙයා නියපොත්තෙන් තුවාලේ වටේට කහනවා. තුවාලේ වටේට කහනකොට දැනෙනව නේද සුවය? තුවාලේ වටේට කසනකොට සුවයක් දැනෙනවා. මාගන්ධිය කියනවා දැනෙනවා ස්වාමීනි සුවය. ඒක හැබෑමද මාගන්ධිය? නෑ ඒක හැබෑම සුවයක් නම් නෙවෙයි. මාගන්ධිය ආන්නේ තුවාලේ වටේට කහනකොට දැනෙන සුවය වාගේ තමයි අපි මේ කාලා බීලා නැතලා ඇඳලා සින්දු කියලා සින්දු අහලා පින්තූර බලලා හොයාගන්න සැප අර තුවාලේ වටේට කහනකොට තියෙන සැප වාගේ ලෞකික ලෝකේ සැප නාගන්ධිය රාජ්‍ය සිටු නැති ඇමතිවරු මේවාගේ සොයන් හෝ හොයා ජීවත් වෙන අය නාගන්ධිය ඒගොල්ලන්ගේ ඇතුළ සංසුන් කරගන්න එයාලට පුළුවන්ද? බෑ ස්වාමීනි සංසුන් කරන්න බෑ මේ කාම වස්තු එක්ක. නාගන්ධිය පිළිගන්නවද? මේවා සියල්ලෙන් මුදිච්ච ශ්‍රමණයින් තමන්ගේ ඇතුළ සංසුන් කරගෙන නේද? එහෙමයි ස්වාමීනි. ඒ වගේ මිදිච්ච අය ඇතුළ සංසුන් කරගත්ත අය දැන් මාගන්ධියට ටිකක් ටිකක් අවබෝධ වුණා ඉන්ද්‍රියන් පාලනය කරගත්ත එකේ වටිනකම බුදු පියාණන් වහන්සේට හරි සතුටුයි. සතුට වැඩි නිසා උන්වහන්සේ ප්‍රකාශ කරන උදානයක්. මොකක්ද උදානය? උදාන කියලා කියන්නේ සතුට වැඩි වෙනකොට කියවෙන දේවල්. භාග්‍යතුන් වහන්සේ උදානයක් ප්‍රකාශ කරන ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. ඕක අපි දන්නේ එකේ තියෙන්නේ සන්තුට්ඨි පරමං ධනං කියලානේ. මෙතන කියන්නේ ඒක නෙමේ. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. අත්තං විකෝච මග්ගාණං හේමං අමත ගාමිනෝ ආරෝග්‍ය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රියෝ පාලනය කරපු කෙනා නිරෝගී මේක කියනකොටම මාගන්ධිය මොකද කියන්නේ ඒක ඇත්ත ඒක පිළිගන්නවා ඔබ වහන්සේ මමයි දෙන්නම සමානයි අපේ සූත්‍රවලත් ඔය මුල් පද දෙක තියෙනවා මාගන්ධිය භාග්‍යතුන් වහන්සේ කොහේ සමාන කරන්නද නේද මෙයා කියන්නේ ඔය මුල් පද දෙක අපේ සූත්‍රවලත් තියෙනවා මොකද්ද මුල් පද දෙක ආරෝග්‍යා පරමාලාභා නිබ්බානං පරමං සුඛං. භාග්‍යතුන් වහන්සේ විමසනවා එහෙනම් පෙන්වන්න බාන්න මේ ආරෝග්‍යමට පෙන්වන්නක තියෙනවනේ. මෙයා මොකද්ද පෙන්වන්නේ? මෙයා මෙයාගේ අත් දෙක දික් කරලා භාග්‍යතුන් වහන්සේ දිහාට පෙන්වනවා මේ තියෙන්නේ. මේ ලස්සනට වටකුරුවට රවුම්වට පාටට හැදිලා තියෙන මගේ ආරෝග්‍යය. මට කිසිම ලෙඩක් නෑ මං හොඳ නිරෝගී පුද්ගලෙක්. මෙයා මෙහෙම ප්‍රකාශ කරගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මාගන්දියේ. ලෝකේ ලස්සනම වස්ත්‍රය කියලා කියනවනේ සුදු පාට වස්ත්‍රය. උපතින්ම අන්ධ පුද්ගලයෙකුට අහන්න ලැබෙනවා සුදු වස්ත්‍රය හරිය පිරිසිදුයි කියලා. එයා උපතින්ම අන්ධයි. දැන් මෙයා හොයාගෙන යනවා පිරිසිදු වස්තුවක්. මේ වස්ත්‍රය. එක්කෙනෙක් මෙයාට උතල උතල දෙනවා අස්රෙද්දා. මේ තමයි ලෝකේ තියෙන පිරිසිදුම සුදු පාට වස්ත්‍රය. අර හරිය ආසාවෙන් අස්වැද්ද තුරුල් කරගෙන ගෙදර ගෙනල්ලා බොහොම ආරක්ෂාකාරීව නිදා ගන්නකොටත් කොට්ටේ අතින් තියාගෙන නිදා ගන්නවා. කවුරු හරි ගනී කියලා. මොකද්ද මේ? පිරිසිදු සුදු පාට වස්ත්‍රය. දැන් මේක පිරිසිදු වස්ත්‍රයේද? නෑනේ අරය දීලා තියෙන අස්වැද්ද. මේ මිනිස්යාට ඇස් පේනවද? පස්සේ කාලේ වාගේ ඇස් සනීප වෙනවා. මෙච්චර කල් රැකලා තියෙන්නේ මොකද්ද? සුදු රෙද්දක් නෙමෙයි අස්වැද්දක්. මාගන්දිය. පෙර බුදුවරු මේ ධර්මයේ දේශනා කළා. මේ අන්‍ය තීර්ථක මහාන බමුණෝ ඒවා අහගෙන දැන් මේ ධර්මයේ පුතග්ජනගත වෙලා මේ වචන දෙකයි ධර්මයේ තියෙන්නේ. ඒකේ තේරුමවත් දන්නේ ඒ හින්දා ඔයගොල්ලෝ මේ කියන්නේ මොකද්ද කියලා දන්නා සුදුරෙද්ද කියලා අස්වද්දහංගගෙන ඉන්නවා වාගේ වචන ටික ලියාගෙන ඉන්න වැදගත්කම දන්නේ නැහැ. මේ ප්‍රකාශ කරන මාගන්දී නිශ්ශබ්ද වෙනවා. අත්තං විකෝච මග්ගානං කේමං අමත ගාමිනෝ මොකද්ද මේ අමෘතය හොයාගෙන යන පාර මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අමෘතය සොයාගෙන යන පාර නාගන්දිය දැනගන්න නාගන්දිය ඉගෙන ගන්න ආරෝග්‍ය කියලා කියන්නේ ඔය පංචස්කන්ධයට නෙවෙයි ඔබ මට පෙන්වුවේ සරව gediyak එයා මොකද්ද පෙන්වුවේ ඇඟනේ ඔබ මට පෙන්වුවේ සරව පිරිච්ච ගෙඩියක් ඔබ මට පෙන්වුවේ කුණු වෙච්ච තුවාලයක් ඔබ මට පෙන්වුවේ අසූචි ගොඩක් ඔබ මට පෙන්වුවේ ලෙඩ කන්දක් ලෙඩක්මයි මට ආරෝග්‍ය කියලා පෙන්වුවේ නිරෝගී කියලා පෙන්වුවේ ලෙඩක්මයි මොකද්ද මේ සරව ගෙඩිය සරව ගෙඩිය තමයි මේ පංචස්කන්ධය තුවාලේ තමයි මේ පංචස්කන්ධය. ලෙඩ තමයි මේ පංචස්කන්ධය. රෝග නිද්දම් පබංගුරං රෝගෝ නැමැති කුරුල්ලාගේ කූඩුව තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ බ්‍රාහමණය කොහොමද ඕක ආරෝග්‍ය වෙන්නේ? ඔක පිරිසිදුද? ඒකේ ඇතුලේ සරව පිරීලා තියෙන්නේ. අපේ ශරීරයේ තනකින් සරව ගලාගෙන යනකොට අපිට කවුරු හරි ඉතාම පිරිසිදු වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා ඒ ටික පිහ ගන්න කියලා. අපි පිහිනවද ඒකෙන්? අපි ඒකෙන් පිහින්නේ මේ මේ අපද්දව්‍ය ජරාව පිහින්න හොඳ රෙදි කෑල්ල එපා. අපි පාරේ වැටිලා තියෙන කඩදාසි කෑල්ලක් හරි මොකක් හරි අරගෙන ඒ ටික පිහලා ඒක විසි කරනවා. එහෙනම් අපද්‍රව්‍යත් එක්ක සරව එක්ක තුවාල එක්ක එකතු වෙන්නේ තවත් සරව සහ තුවාල සහ අපිරිසුදු දේවල්ම තමයි. එහෙනම් මේ නිරෝගී කියලා ලස්සනයි කියලා සුන්දරයි කියලා සැපයි කියලා සිපගන්න වැළඳගන්න මගේ කරගන්න දඟලන්නේ අපි ඔක්කොම ਸਰව පිරිච්ච gedිම තමයි ਸਰවත් එක්ක එකතු වෙන්නේ ਸਰව මිස වෙන පිරිසුදු දෙයක් එතෙන්ට සම්බන්ධ සම්බන්ධ නෑ කුණු ගොඩවල් වල වහන්නේ ඉහළේ මිස ඉහළේ ගිහිල්ලා කවදාවත් මල් වල වහන්නේ වහන්නේ නෑ මේ මේක තේරුම් ගන්නේ මේ ටික ප්‍රකාශ කරුවාට පස්සේ මාගන්ධියට තව තව තර්ක තියන්න එකක් ඉදිරි කරලා නැහැ ඉඩක්. එයාගේ අඳු ටික ඔක්කොම භාග්‍යතුන් වහන්සේ සිඳලා ඉවරයි. මාගන්ධිය කියනවා ස්වාමීනි මාව ඔබ වහන්සේ යම් නිවනක් ආරෝග්‍යයක් දේශනා කළා නම් මට දැන් තේරෙනවා ඒ නිවනට මම ගෙනියන්න ඔබ වහන්සේට පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මාගන්ධිය කවදාවත්ම සනීප කරන්න බැරි අන්ධයෙක් සනීප කරන්න විදොස්තර මහත්තයෙක් උත්සාහ කරනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා අන්ධයා සනීප වෙනවද සනීප වෙන්නේ දොස්තර මහත්තයාට ඉතුරු වෙන්නේ වෙහෙස විතරයි නාගන්දිය ඔබට ආරෝග්‍ය උගන්වන්න යන මටත් ඉතුරු වෙන්නේ වෙහෙස විතරයි මෙයා දෙවෙනි පාරක් කියනවා නෑ ස්වාමීනි තුන්වෙනි පාරක් කියනවා ස්වාමීනි මට දැන් තේරෙනවා යම් හේතුවකින් මේ ආසනෙන් නැගිටින්න කලින් මට ඒ නිවන ආරෝග්‍ය පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මාගන්ධිය ඒක අවබෝධ කරගන්න ඕන නම් මොකද කරන්න කියන්නේ සත්පුරුෂෝ ආශ්‍රය කරන්න මේක අවබෝධ කරගන්න නම් සත්පුරුෂෝ ආශ්‍රය කරන්න මාගන්ධිය බණහන් සත්පුරුෂෝ ආශ්‍රය කරන්න බණහන් එහෙනම් අපට බනහමු කියලා කියන්නේ සත්පුරුෂෝ විතරමයි. අසත්පුරුෂෝ කවදාවත් කියනවද බනහන්නයන් කියලා? පිරිත්හන්ඩයන් කියලා? නෑ, ඒගොල්ලෝ කියන්නේ බාර් එකට යන් කියලා. ඒගොල්ලෝ කියන්නේ නාට්‍ය බලන්න යන් කියලා. ඒගොල්ලෝ කියන්නේ සංදර්ශන බලන්න යන් කියලා. ඒගොල්ලෝ කියන්නේ සාදවලට යමු කියලා. සත්පුරුෂෝ කියන්නේ කොහේයන්ද? බනහන්නයන්, බුදුන් වහන්සේයන්, පන්සල්යන්, පින්කමටයන් සත්පුරුෂයෝ එහෙමයි මාගන්ධිය සත්පුරුෂයෝ ආශ්‍රය කරලා ඒ ආරෝග්‍යයෙන් නිවන දකින්න අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයෙන් මට පැවිද්ද දෙන්න අන්න තීර්ථක මහණබන් බාහමලෝ පැවිදි කරනවා නම් මගේ ශාසනයේ අවුරුදු 7 මාස 4ක් පිරිවස් පුරන්න ඕනේ බමුණ කියනවා මාස 4ට අවුරුදු 4ක් පිරිවස් පුරන්නම් මට පැවිද්ද දෙන්න බුදු පියාණන් වහන්සේ මාගන්දියට පිරියස් පුරන්න දෙන්නේ නැහැ. මේ හොයාගෙන ආවේ මේ ඉලක්කයනේ. උන්වහන්සේ අන්තිමට මාගන්දිය පැවිදි කරනවා. පැවිදි කළා කියනවා මාගන්දිය මේ පංච ඉන්ද්‍රයන් පාලනය කරගෙන ඔබ මගෙන් ඉල්ලපු ආරෝග්‍යයි නිවනයි හොයාගෙන යන්න. මාගන්දිය චතුර්ථ ධානය සෝයට ආපු මට කල්පනා වුණා එදා අවුරුදු 16 ඉඳලා 29 වෙනකම් මං විඳපු සැප මොනවද කියලා. චතුර්ථ ධානය සැපේ ඒ තරමට උසස් මාගන්දිය. එහෙනම් පින්නතනේ චතුර්ථ ධානය සැපේ එච්චර උසස් නම් නිවන කොච්චර උතුම් සැපයක් වෙන්න ඇද්ද? ඒක ගැන විස්තර කරන්න ඔබට මට බෑ. මොකද ඒක සැපයි කියලා ගන්න ඔබයි මමයි නිවන් දැකලා නැති හින්දා. මේට වඩා ධර්ම දේශනාව දික් කරන්නේ නැහැ. නමුත් විවේකයෙන් උපන් සුවය සදා වූ සුවයක්මයි කියන එක මේ මාගන්ධිය සූත්‍රය තුල බොහෝම ලස්සනට උදාහරණ වලින් භාග්‍යතුන් වහන්සේ ගෙනහැර දැක්වුවා කාල වේලාවට අනුව සූත්‍රයේ සාරය විතරමයි අපි සාකච්ඡා කරන්නේ මේක හිතට අරගෙන මානසිකාර කරලා මේ උදාහරණ ජීවිතයට ගලපගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විසිතුරු බව දැකලා ලෝකේ සැබෑ සැපය කොතනද ඒ සොයාගෙන යන්න උත්සාහ කරන්නේ ඔබට සිත් පහළ වේවා ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට පවත්වන්න දායකත්වය ලබා දෙන පුණ්‍යවන්ත දායක පිරිස දෙහිවල කවුඩාන අත්තිඩිය පාරේ අංක 19 නිවසේ පදිංචි අමින්ද පෙරේරා මහතා ක්‍රිෂාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ අයගේ උතුම් ප්‍රාර්ථනාව මෞපිය දෙපළට නිදුක් නිරෝගී සුව පිණිස ආශිර්වාද කිරීමටත් ධර්මය අවබෝධ වීම පිණිස ආශිර්වාද කිරීමටත් පරලෝසපත් ගල්කිස්සේ පදිංචිව සිටි ජී.ආර්. පෙරේරා සහ නන්දාවති පෙරේරා ගොරකානේ පදිංචිව සිටි පරලෝසපත් ජී.එස්. පෙරේරා සහ නීවා පෙරේරා යන සීයලා සහ ආච්චිලා හට පින් අනුමෝදන් කිරීමටත් මේට දින 10කට පෙර පරලොවසපත් මෝලි පෙරේරා මාමා ඇතුළු මිය පරලෝකීය සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අපවත් වී වදාළ අතිපූජ්‍ය අවසරයි මදිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේටත් බම්බල පිටියේ මෙත්තාරාමාධිපතිව වැඩ විසූ අවසරයි අපේ තංගල්ලේ දේවානන්ද ස්වාමින් වහන්සේටත් අවසරයි ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ ධර්මාගම අවසරයි කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට තවත් চিරාත් කාලයක් මෙම සේවාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම හා මෙම ධර්මයේ ශ්‍රවණය කළ සියලුම දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සංසාර ගමනින් එතර වී නිවන් සුව ළඟා කර ගැනීම සඳහා ආශිර්වාද කිරීමත් මේ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර තියෙනවා. පාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සද්ධම්ම දේශනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං